ඊළඟට ඊළඟට බොහොම ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. තෙරුවන් සරණයි මට ප්‍රීතිය හා සුඛයේ දෙක අතර වෙනස තේරුම් ගන්න හරිම අමාරුයි. ඔබ වහන්සේට දැන් අපහසුතාවයක් නැත්තම් මට උදාහරණයක් ඇසුවේ පැහැදිලි කර දෙන්න පුළුවන්. දැන් සුඛය කියලා කියන්නේ කායික වශයෙන් අපට අත්විඳින අර දැන් අපි කතා කළේ සෝමනස්ස වේදනාව කියලා. අන්න ඒ වගේ සුඛ කියලා කියන්නේ වේදනා චෛතසිකේ. වේදනා චෛතසිකේ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා තුන් ආකාරයකට කයින් විඳිනවා. එතකොට කයින් අපි දේවල් ගන්නකොට පංචේන්ද්‍රයන්ගෙන් ගන්නකොට චක්කුසෝත ගාන જીවහා කියන ඒ ඒවයින් ගන්න ආරම්භණයන් උපේක්ඛා සහගතවමයි ගන්න. හැබැයි කයින් ගන්න ආරම්භණය සුඛ දුක්ඛ කියලා දෙආකාරයකින් ගන්නවා. ආරම්භණය වඩා රළු නම් දුක්ඛාකාරයෙන් තමයි ඒක සිතින් හඳුනාගන්නේ. ඒ වේදනාව දුක්ඛාකාරයෙන් තමයි හඳුනාගන්නේ. එතකොට ආරම්භනේ සෞම්‍ය නම් ඒ වේදනාව සුඛ වේදනාව හැටියට. එතකොට සුඛය කියලා කියන්නේ වේදනා චෛතසිකයේ ස්වરૂපයක්. ප්‍රීති කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. ඒක ඒක ප්‍රකීර්ණක චෛතසික. ඒක වේදනා වේදනා චෛතසිකයේ සබ්බචිත්ත සාධාරණ ගොඩටයි ඇතුළත් වෙන්නේ. ප්‍රීති චෛතසිකය ප්‍රකීර්ණක චෛතසික ගොඩටයි ඇතුළත්. එතකොට පැහැදිලිව චෛතසික වර්ග දෙකක්. හැබැයි ಗುಣ වශයෙන් එක වගේ ගති ලක්ෂණ ප්‍රකට වෙනවා. ඒකයි අපිට හඳුනා ගන්නට බැරි. එහෙම නැත්නම් ප්‍රීති සුඛය කියලා කියන්නේ වේදනා චෛතසිකය, ප්‍රීතිය කියන්නේ ප්‍රීති චෛතසිකය. බොහොම පින් ස්වාමීන් වහන්සේ. එච්චරයි ප්‍රශ්න අහලා තියෙන්නේ. අවසරයි. හොඳයි.